मुनिराजस्य शृणन्तु सग्रमोक्षदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බවොම්පි චේ සහිතං භාසමානෝ නතකරෝ හෝති නරෝ පමත්තෝ गोपोवदावो गणयं परेशं न भागवासामन्यस्योति अपम्पि चेसरितं भासमानो धम्मस्योति अनुधम्मचारी රාගංච දෝසංච පාය මොහං සම්මප්පජානෝ සීනත චිත්තෝ අනුපාදියානෝ විදවා උරං වා සභාගවා සාමඤ්ඤසෝතිති ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුද්ධ වචනය ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනය සත්‍යාගේ සංසාර විමුක්තිය සාධා ගැනීමේ පරමාර්ථය සඳහායි දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනාව ඒ පරමාර්ථය ගැන නොතකා සාමාන්‍යයෙන් අධ්‍යයනය කිරීම හැදෑරීම් පමණකින් ඒ දේශනාව කටපාඩම් කර ගැනීම බුදු පියාණන් වහන්සේ බොහෝ විට විවේචනයට ලක් කළා. හැදෑරීම් කටපාඩම් කර ගැනීම ආදීන් රැස් කර ගන්නා පුළුල් දැනුමට වඩා ඒ ධර්මය ප්‍රතිපත්තියට නඟලා ලබා ගන්නා ගැඹුරු ධර්මඥානයම උතුම් බව බුදු පියාණන් වහන්සේ නිතර මතක් කර දුන්නා. දැන් මේ අපි මේ මාතෘකා කරගත්තු ගාථා දෙක දේශනා කරන්නට යෙදුනේ ඒ වගේ අවස්ථාවකයි. සවැත් නුවර වුණුන්ට මිත්‍ර කුල පුත්‍රයින් දෙදෙනෙක් ශාසනයේ පැවිදි වෙලා එයින් එක නමක් කල්පනා කළා මම මහලු වයසේ පැවිදි වුණු නිසා දන්ත දුරය වෙනුවට මම විපස්සනා දේ පුරන්න ඕන කියලා විදර්ශනා පැත්තට හිත යොමු කරලා බුදු පියාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන ගිහිල්ලා විවේකයට ගිහිල්ලා ඉක්මනින්ම ඒ භාවනා කරලා සිව් පිළිසෙන බියාපත් සාහස් බව ලබා ගත්තා. අනිත් භික්ෂුන් වහන්සේ ග්‍රන්ථ ධුරය පිරීමේ බලාපොරොත්තු ඇතිව බුද්ධ වචනය සවිස්තරව ඉගෙන කියාගෙන 500ක් පමණ ගෝල පිරිසකට මේ ධර්මය උගන්වනවා විශාල පිරිසකගේ ආචාර්යවරයෙක් හැටියට විපස්සනා වඩන සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් සමටහන් ලබාගෙන අර කලින් කියාපු වික්ෂුන් වහන්සේ වාසය කරන විවේක ස්ථානයට ගිහිල්ලා උන්වහන්සේගෙන් උපදෙස් හිමත් ලබාගෙන ඒ ඇසුරෙන් රහත් බව ලබාගෙන ඊළඟට බුදු පියාණන් වහන්සේ වන්දනා කරන්න අවසර ඉල්ලා සිටියාම අර ස්වාමීන් වහන්සේ කියනවා හොඳයි ඔය නමලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේටත් ඒ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් මගේ නමින් වන්දනා කරන්න මා වන්දනා කරනවා කියලා. ඒ වගේම මගේ හිතවත් ආවල් සංඝයා වහන්සේටත් මගේ වන්දනාව පූජා කරන්න කියලා වන්දනා කරන්න කියලා එහෙම කිව්වා. එතකොට අර සංඝයා වහන්සේලාත් බුදුරජාන් වහන්සේ පැවැත්නවරට වැඩම කරලා බුදුරජාන් වහන්සේලා සහ අනිකුත්තේ සංඝයා වහන්සේලාට වන්දනා කරලා අසුමහා සවුන් වහන්සේලාට වන්දනා කරලා අර කියාපු භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වහම අපගේ ආචාර්යයන් වහන්සේ වහන්සේ වන්දනා කරනවා කියලා කවුද ඔබේ ආචාර්යයන් වහන්සේ කියලා ඇහුවා. අන්න අසුවල් අර වික්ෂුන් වහන්සේ කිව්වහම නිතර නිතර මේ විදිහට ගෝල පිරිස ඇවිල්ලා වන්දනා කරනකොට අර සංඝයා වහන්සේට යම්කිසි ඊර්ෂාවක් වගේ දෙයක් ඇති වුණා. මේ මහණුනේ හැට කාලෙම පංසුකූල සිවුරු දරාගෙන වනගත වුණායි හරියට හතරපද ගාතාවක්වත් දන්නේ නැති ඒ වුණාට මේ ගෝල පිරිසක් හදාගෙන දැන් මේ විදිහට එවනවා කියලා අන්න ඒ විදිහ යම්කිසි ඊර්ෂාව සහගත හැඟීමක් අර ග්‍රන්ථ දුරේ පිරිවි වික්ෂුන් වහන්සේට ඇති වුණා. හොඳයි මේ භික්ෂුව ආපු දවසකට මම ප්‍රශ්න කරනවා ප්‍රශ්න අහන්න ඕන කියලා හිතාගත්තා. කොහොම යන අතරේ එක් අවස්ථාවක අර සංඝයා වහන්සේත් අර රහතන් වහන්සේත් බුදු පියාණන් වහන්සේ දැකීමට සවැත් නුවරට වැඩම කරලා බුදු පියාණන් වහන්සේටත් අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාටත් වන්දනා කරා. ඊට කලින් ඒ අර තමන්ගේ පාත්‍ර සිවුරු ආදී අර හිතවත් භික්ෂුන් වහන්සේ ළඟ තබලයි ඒ කුටියේ තබලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වන්දනා කරලා ආවහම අර භික්ෂුන් වහන්සේ වතපිළිවෙත ආදිය කරලා ඉවරලා සූදානම් වුණා සම ප්‍රමාණීය ආසනයක ඉඳගෙන ඒ මහලු භික්ෂුන් වහන්සේගෙන් ධර්මයේ පිළිබඳ ප්‍රශ්න අහන්න. මේක බුදු පියාණන් වහන්සේට පෙන්ුණා එනිලා මේ නම මගේ පුත්‍ර රහත් නමගෙන් ප්‍රශ්න අහලා වෙහෙස කරවලා අපාගත වෙන්න ඉඩ තියෙනවා කියලා බුදු පියාණන් වහන්සේ විහාර චාරිකාවේ වැඩම කරන ආකාරයකින් ඒ කුටිය ළඟට වැඩම කළා. ඉතින් අර ඒ හැම තැනම බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ආසනයක් කනවලයි ඒ සංඝයා වහන්සේලා වැඩ සිටින්නේ බුද්ධ ආසනේ බුදු පියාණන් වහන්සේ වැඩමින් සිටියා. අර සංඝයා වහන්සේලා දෙනම දෙපැත්තෙන් ඉන්නවා. බුදු පියාණන් වහන්සේ අර ක්‍රාන්තදුරේ පීරෝ භික්ෂුන් වහන්සේගෙන් ප්‍රථම ධානය පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී වශයෙන් රූපාරූප ධාන සියල්ල පිළිබඳව ප්‍රශ්න කළා. අර භික්ෂුන් වහන්සේ වට පිළිතුරු දුන්නා. ඊළඟට සෝවාන් මාර්ගය ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නයට අර භික්ෂුන් වහන්සේට පිළිතුරු නැහැ. ඊළඟට බුදු පියාණන් වහන්සේ අර රහත් සංඝයා වහන්සේගෙන් රහත් තෙරුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇසුවා. ඒකට උන්වහන්සේ පිළිතුරු දුන්නා. ඒ වගේම සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග පිළිබඳව ඇසූ ප්‍රශ්නවලට රහතන් වහන්සේට පිළිතුරු දෙන්න පුළුවන් වුණා. අර ග්‍රන්ථ දුරේ පිරු භික්ෂුන් වහන්සේට ඒවට උත්තර දෙන්න බැරි වුණා. බුදු පියාණන් වහන්සේ මාර්ග පිළිබඳව දුන්නා උත්තර හතරටම සාදුකාර දුන්නා. මෙතන කියවෙනවා ඒ බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ සාදුනා දෙවි දුනා කියලා කියනවා. ඉතින් මේ සාදුකාර දුන්නාම අර ග්‍රන්ථ දුරේ පිරු සංඝයා වහන්සේගේ ගෝල පිරිස කැළඹුණා. පේනවා නේද ශාස්ත්‍රුන් වහන්සේ අර මහලු භික්ෂුවට අච්චර සාදුකාර දුන්නා මේ මේ ලොකු පිරිසකගේ ආචාර්ය අපේ ගුරු හාමුදුරුවන්ට ප්‍රශංසාවක්වත් කළේ නැහැ කියලා කසුකුසුවක් ඇති වුණා. බුදු පියාණන් වහන්සේ මොනවද මහණෙනි කතා කරන්න කියලා අහලා කාරණේ කිව්වහම අය අවස්ථාව ප්‍රකාශ කළා. නුඹලාගේ ආචාර්යයන් වහන්සේ හරියට අනුන්ගේ ගවයින් ගනින ගොපල්ලෙක් වගේ මගේ පුත්‍ර මේ රාත්මම ඒ ගවයින්ගේ පස්ගෝ රස භුක්ති විඳින ගමින්ගේ ස්වාමියා වගේ කියන ඒ අදහස දෙන්න තමයි අර අපි මාතෘකා කර ගාථා දෙක වදාලේ බහුම්පි චේ සහිතං භාසමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තු ගෝපෝව ගාවෝ ගණයන් පරේසං න භාගවා සාමාන්‍යස් හෝති බුද්ධ වචනේ බොහෝ කොට කියන්නේ වී නමුත් ඒ අනුව ක්‍රියා නොකරන්නා වූ ප්‍රමාදයට වැටුණු මිනිසයා අනුන්ගේ ගවයින් ගනින ගොපල්ලකු මෙන් ශ්‍රමණ භාවයේහි කොටස් කරුවෙක් නොවේ කියලා ඒ විදිහට පළවෙනි ගාථාව. ඊළඟ දෙවෙනි ගාථාවෙන් ඔන්න අර සාත්නමගේ தත්වය ගැන ඊළඟට කියන්නේ අප්පම්පි චේ සහිතං භාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මෝහං සම්මප්පජානෝ සුවිමුත්ති චිත්තෝ අනුපාදියානෝ ඉදවාහුරං වා සභාගවා සාමාන්‍යස හෝති බුද්ධ වචනය ටිකක් හෝ කියමින් ටිකක් කියන්නේ වේ නමුදු දේශනා කරන්නේ වී නමුදු ඒ ධර්මයට අනුව හැසිරෙන්නා වූ ධම්මචාරී ඒ භික්ෂුව ඒ වගේම රාගයත්, ද්වේෂයත්, මෝහයත් අතහැර දමා සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව මනවින් මිදුණු සිත් ඇතිව මෙතනත් එතනත් ඉදවා හුරන්වා කියන වචන දෙකක් කියනවා. එතන ගැඹුරු අදහස් ඇති. මෙතන හෝ එතන හෝ මෙලව හෝ පරලව හෝ ඒ විදිහේ නොයෙකුත් පුළුල් අර්ථ ඇති වචන දෙකක්. මෙහි හෝ එහි හෝ උපාදාන වශයෙන් අල්ලා නොගන්නේ අනුපාදියානෝ ඉදවාහුරංවා එබඳු වේ රහත්ත්වය එතනින් ප්‍රකාශ කරන්නේ එබඳු වේ භික්ෂුව සභාගවා සාමාන්‍යස හෝති ශ්‍රමණ භාවේ ශ්‍රමණ ඵලේ කොටස් කරවපු වේ කියනොන් ඔය කාරණාවයි බුදු පියාණන් වහන්සේ දෙනු මතු කළේ ඉතින් මේ ගැන හිතනකොට අපට පේනවා මේ කථාන්තරය තුල තියෙනවා අන්නර ග්‍රන්ථ දුරේ පිරු භික්ෂුව ඊර්ෂාවක් ඇති කරගත්තා මාන්නයක් නිසා තමන් බොහෝ කොට දන්න නිසා ඒ පෙළ දහම බුද්ධ වචනය හොඳට කටපාඩම් කරලා තියෙනවා. විශාල බූල පිරිසක් ඉන්නවා. ඒක නිසා ඇතිවෙච්ච උඩඟු බව නිසා අර වනගත වුණු සංඝයා වහන්සේගේ ඇතුළත ආධ්‍යාත්මික ගුණ සම්භාරය ගැන දන්නේ නැහැ. හෙලා දැක්කා. ඒක අවමානයක් වෙන අන්දමට ප්‍රශ්න කරන්නයි සූදානම් වුනේ. බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ ඉදිරිපත් වුණේ අර භික්ෂුව කෙරෙහි කරුණාවෙන් අපාගත වෙනවා කියලා ඇවිල්ලා මැදිහත් වෙලා අර විදිහට ප්‍රශ්න කළා. ඉතින් මෙතනින් අපට පේනවා ඇත්ත වශයෙන් අර ධානය පිළිබඳව හොඳට ප්‍රශ්න වලට පිළිතුරු දුන්න අර ග්‍රන්ථදුරේ පිරු භික්ෂුව. නමුත් මාර්ගඵලවලට එනකොට උත්තර නැහැ. කට උත්තර නැහැ මේ භික්ෂුන් වහන්සේට. එයින් අපට පේනවා නියම ශ්‍රාවන්‍ය ඵලය හැටියට බුදු පියාණන් වහන්සේ දැක්ුවේ අර ලෝකෝත්තර තත්ත්වය. ධාන ආදී අන්‍යාගමිකයන් අතරක් තිබුණා. ඒවත් ශාසනයේ ඒවටත් වැදගත් තැනක් තිබෙනවා. නමුත් ඒවා උපකාර කරගෙන අර අනුපාදාන කියන පාදානයන් ඉක්ම වූ ඒ ලෝකෝත්තර தත්ත්වය ලබා ගැනීමයි බුද්ධ ශාසනයේ මූලික පරමාර්ථය. ඒකට ඒ පරමාර්ථය ඉෂ්ට කරගත්තු නිසා අර මහලු වනගත වූ භික්ෂුවට බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කළා සාදුකාරය. මේක තුලින් අපට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ යුගයේත් බොහෝ විට තියෙනවා බුද්ධිවාදී ආකල්පය අනුව මේ ධර්මයේ බුද්ධිගෝචර විෂයක් කරගෙන මේක ਵਿਚාරයට ලක් කරලා මේ පිළිබඳව නොයෙකුත් විදිහේ নানা විදිහේ ਵਿਚාර විග්‍රහ තුලම ජීවත් වීමේ ආකල්පයක් තිබෙනවා. බුද්ධ වචනේ ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ප්‍රායෝගික අර්ථයක් සඳහා ප්‍රකාශ කළ ධර්මය අර විදිහට අනියම් මන්දමින් හුදෙක් පර්‍යාප්තිය කියලා කියන ඉගෙනීම අධ්‍යයනයට පමණක් සීමා කිරීමේ දෝෂයයි මේ කථාන්තරය තුලින් පේන්නේ. අධ්‍යයකම තමයි සූත්‍ර දෙකකම සඳහන් වෙනවා. මේ ධර්මය පහුරකට උපමා කරලා තියෙනවා. ඊටාම ගැඹුරු අර්ථවත් උපමාවක් මහණෙනි මම මගේ මේ ධර්මය පහුරකට උපමා කරලා තිබෙනවා. මේක ඊතර වීම සඳහා මිසක් ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. අර විදිහට උපාදානයෙන් ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි ඊතර වීම සඳහා. ඒ කථාන්තරය තුලත් යම් යම් වැදගත් දේවල් තියෙන නිසා ඒ කථාන්තරය එතන ඉදිරිපත් කරන ආකාරයත් ටිකක් කියන්න වෙනවා. යම් කිසි මිනිසෙක් දුර ගමනක් යන්න පිටත් වෙනවා. අතරමඟදී පැමිණෙනවා යම් කිසි විශාල දිය කඩක් ළඟට. ඒකේ ඊතර මෙතර බය සහිතයි, සැක සහිතයි. ඊතර සැක රහිතයි, ආරක්ෂා සහිතයි. එතකොට මෙතනින් ඊතරට යන්න ඕනකම තියෙනවා. නමුත් නැවක්වත් පාලමක්වත් නැහැ. ඉතින් මොකද කරන්නේ මේ මිනිසයා කොළාතු වැල් පටවල් එකතු කරලා පහුරත් බැඳගෙන අත්පාවලින් උත්සාහ කරමින් අර පහුරත් උපකාර කරගෙන එතෙරට යනවා. එතෙරට ගියාට පස්සේ අර පහුර කර ගහගෙන යන්නේ නැහැ. ඒ අදහසයි එතන මූලිකව තියෙන්නේ. ඉතින් මේ පහුර පිළිබඳ මේ කථාන්තරයේ තවත් සූත්‍ර දේශනාවකින් මේකේ කියවන අදහස් වලට එළිය වැටෙනවා. බුදු ආනන් වහන්සේම පසු අවස්ථාවක සඳහන් කරනවා මේ අර දියකඩ කියලා කිව්වේ කාම භව දිඨි අවිජ්ජා කියලා කියන සැඬවතුරු හතර. මේ සංසාරේ ගලාගෙන යන සත්‍ය ආහුවිලා යන මේ සැඬවතුරු හතර. මේ ඒක තමයි ජලාශය. මේකේ මෙතර සකසහිත බියසහිත මෙතර තමයි සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය, පංචස්කන්ධය, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ මමයේ මාගේ කියලා ගැනීම. සංසාරගත පුද්ගලයා තුළ තියෙන කාරණේ තියෙන දුර්වලතාව ඕකයි. ඒක නිසා තමයි බය සැක ඔක්කොම එන්නේ. ඉතින් එතන තමයි නිවන. මේවායින් මිදුණු තැන. ඊළඟට මේ පහුර උපමා කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. පහුර උපකාර කරගෙන අර යොදන වීරය එතන අතින් පයින් වෑයම් කළා කියන එකට දක්වලා තියෙන්නේ වීරය ආරම්භය. වීරය යදන්න වෙනවා මේ මාර්ගයේ යන කෙනෙකුට. ඒකටයි මේ වීර්ය ආරම්භය කියන එකට වීර්ය යෙදීම, වීර්ය ආරම්භීම කියන අදහස දක්වන්නයි බහුර උපකාර කරගෙන අතින් පයින් අර පුද්ගලයා ගියා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මෙහා මේකක් තුලින් අපිට හිතා ගන්න පුළුවන්. එතකොට පහුර ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරගහගෙන යන එකක් නෙවෙයිනේ. එතනයි මේ ඒ ප්‍රධාන අර්ථය තියෙන්නේ. ඒක හුදෙක් ඊතර වීම සඳහා. මේ මාර්ගය. ඊතර වුණාට පස්සේ ඊළඟට තියෙන්නේ මාර්ගඵලය. ඉතින් ඒ කියන ඒ තරා වටිනා සූත්‍ර දේශනාවක් අලගත් දූපම නමින් හඳුන්වන ඒ සූත්‍ර දේශනාවට දීපු නම අනුව තවත් උපමාවක් බුදු පියාණන් වහන්සේ දක්වනවා. අලගද්ද කියලා කියන්නේ සර්පයා. ඒකෙදී අන්න අර තියාපු ග්‍රන්ථ භික්ෂුව ග්‍රන්ථ දුරේ දරුව භික්ෂුව පිළිබඳව යම්කිසි අදහසක් ගන්න පුළුවන් ඊළඟට දෙන උපමාවෙන්. පළවෙනි උපමාවෙත් යම්කිසි කාරණයක් තියෙනවා. දෙවෙනි එකේ විශේෂයෙන්ම ඔන්න සර්පයින් අල්ලන මිනිසෙක් සර්පයෙන් ඇල්ලීමේ දක්ෂය යන එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන යන කෙනෙකුට විශාල සර්පයෙක් දකින්න ලැබෙනවා. ඒ ඉක්මන්කම නිසා වැරදිලවත් සර්පයාගේ ධර්ණ වැලෙන් හරි වල්ගෙන් හරි ඇල්ලුවොත් සර්පයා ආපසු හැරිලා දෂ්ට කරනවා. අන්න ඒ උපමාව අනුව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මගේ ශාසනය ඇතැම් හිස් පුරුෂයෙක් ඊතර වීම සඳහා දේශනා කරන ධර්මය ඉගෙනගෙන ඒකේ අර්ථය ප්‍රඥාවෙන් විමසන්නේ නැතුව ප්‍රඥාවෙන් විමසුවා නම් පේන්නේ මේක ක්‍රියාවට නැගිය උත්තර බව. තේරුම් නොගෙන ඒක ඒක උපකාර කරගන්නවා නොයෙකුත් විදිහේ මතවාද තර්ක විතර්ක ඒ වාට නැඹුරු වෙලා හෙලා දැකීම ආදී. දැන් අර ග්‍රන්ථ දරුවෙක් දරුවෝ භික්ෂුව බලාපොරොත්තු වුණේ අර ප්‍රශ්න කරලා අනිත් භික්ෂුව පරාද කරන්න. ඒකෙන් දක්වන්නේ ඒක විපාකය අර සර්පේ ආපසු හැරිලා දෂ්ට කරා වගේ. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ධර්මයේ ප්‍රායෝගික අගය ඉස්මතු කරලා දක්වනවා. ඉතින් මේ වගේම තවත් නොයෙකුත් දේශනා තියෙනවා බුද්ධ කාලයේදී මේ ඉගෙනීම කියන එකට දුන්න තැන. එක් අවස්ථාවක සංඝයා වහන්සේ නමක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ධම්ම විහාරී ධම්ම විහාරී කියලා කියනවා කොහොමද භාග්‍යතුන් වහන්සේ කෙතකින්ද භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ධම්ම විහාරී වෙන්නේ ධම්ම විහාරී කියන වචනේ තේරුම ධර්මයේ අනුව ජීවත් වෙන ධර්මයේ අනුව ජීවත් වෙන්නේ වෙන්නේ කෙතකින්ද කියන එකයි එතකොට මේ සංඝයා වහන්සේ අහන්නේ එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම ඇතම් කෙනෙක් මේ ලෝකේ යම් කිසි භික්ෂුවක් ධර්මයේ සවිස්තරව ඉගෙන ගන්නවා. ඒක දැන් මේ කාලයේ දැන් පිටක ව්‍යවහාරය නෙවෙයි සෝවිත සූත්‍ර දේශනාවල තියෙන්නේ බුද්ධ වචනය පිළිබඳව දක්වනවා. මේ විදිහට සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉතිබුත්තක ජාතක අභුත ධම්ම වේදල්ල කියලා ඒ සූත්‍ර බුද්ධ දේශනාවේ කැපී පෙනෙන අංග අනුව නවාංග සත්තු සාධන නමින් හඳුන්වන විදිහටයි අතීතයේ ඒ ත්‍රිපිටක බුද්ධ ධර්මය ගැන පොතේ සඳහන් වෙන්නේ. දැන් කාලේ නම් ත්‍රිපිටකය කියලා පාවිච්චි වෙනවා. අතීතයේ නවංග බුද්ධ ශාසනය සුත්තකයේ. එතකොට ඒ විදිහට සඳහන් වෙනවා මෙන්න මේ සුත්තකයේ වෙయ్యා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අබ්බුද ධම්ම වේදල්ල කියලා කියන මෙන්න මේ බුද්ධ වචනේ ඇතම් කෙනෙක් ඉගෙන ගන්නවා සවිස්තරව. ඉගෙනගෙන මුළු දවසම ඒ ඉගෙනීම් කටයුතු වලටම යොදනවා. ඒ බණ භාවනා, ඒ කියන්නේ විවේකය, විවේක වාසය ගැන හිතන්නේ නැහැ. සමාධිය ගැන හිතන්නේ නැහැ. ඒ වෙනුවට දවසම ගත කරනවා. ඒ බඳු භික්ෂුවට භාවිතා කරන්නේ, ව්‍යවහාර කරන්නේ පරියත්ති බහුලෝ නෝ ධම්ම විහාරේ. ඒ බඳු භික්ෂුවට කියන්න වෙන්නේ පරියාත්තිය. ඉගෙනීමට වැඩි කාලයක් යොදන ධර්ම විහාරී නොවන භික්ෂුවක් ඔන්න එක ගණයක් කිව්වා. ඊළඟට කියනවා මේ විදිහටමයි හඳුන්වන තවත් හතර දෙනෙක්. තවත් යම්කිසි භික්ෂුවක් ධර්මය අර විදිහට සවිස්තරව ඉගෙනගෙන ඒක ඒ ධර්මය අනුන්ට දේශනා කරනවා. අනුන්ට කියා දෙනවා. ඒ බඳු භික්ෂුව මුළු දවසම ගත කරනවා අනුන්ට කියා දීම. ඒ බඳු භික්ෂුව ගැන සම්බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නේ සංඤ්ඤත්ති බහුලෝ නෝ ධම්ම විහාරි. සංඤ්ඤත්ති බහුලෝ නෝ ධම්ම විහාරි. බඳු පිට අනිත්‍යයට ධර්මය කියා දෙනව මිසක් ධර්මය අනුව ජීවත් වෙන්නේ තුන්වෙනි භික්ෂුවක් ගැන කියනවා ඊළඟට තවත් භික්ෂුවක් ඉන්නවා හොඳට ධර්මය ඉගෙන ගෙන ඒක මුළු දවසේම සත්‍යයනා කර කර ඉන්නවා. ඒ බඳු භික්ෂුව හඳුනන්නේ සජ්ජාය බහුලෝ නෝ ධම්ම විහාරි. සජ්ජායනාවමකටම කාලය යොදනවා ධර්මය අනුව ජීවත් වෙන්නේ. ඊළඟට හතරවෙනි භික්ෂුවක් ගැන කියනවා. ඒ භික්ෂුවත් අර විදිහට ධර්මය ගැනගෙන ධර්මය ගැන හිත හිතා ඉන්නවා. විතර්ක කර කර හිත හිතා ඉන්න භාවනාවක් නැහැ කොහෙත්. ඉදන්දු භික්ෂුවට කියන්නේ විතක්ක බහුලෝනෝ ධම්ම විහාරි. දැන් මේ කාලුගත්තු බොහෝ දෙනෙක් ඒ ගණයට අහු වෙන්න පුළුවන්. විතක්ක බහුලයි. නමුත් ධර්මයට අනුව ජීවත් වෙන්නේ ධර්මයේ ක්‍රියාත්මකවට නගලා ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්නේ. උන්න පස්වෙනිම දක්වන භික්ෂුව තමයි ධර්මයේ ඉගෙන ගත්තා. නමුත් දවසේ සෑහෙන කාලයක් අර භාවනා ආදියට යොදලා සමාධි ආදියට යොදලා ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. අන්න ඒ භික්ෂුවට තමයි කියන්නේ නියමාන්දමින්ම ධම්ම විහාරය කියලා. ඒ විදිහට ප්‍රකාශ කරලා බුදු පියාණන් වහන්සේ අවසානයේ අර නිතර සූත්‍ර දේශනාවල සඳහන් වෙන විදිහේ බොහොම බලගත්ු පාඨයක් ප්‍රකාශ කරන බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාව පිට වෙනකොටත් ඒ විප්‍රකාශය කළා. මෙන්න මේ යම් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුන් විසින් ශ්‍රාවකයන්ට හිතයිශී වූ යම් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුන් විසින් අනුකම්පාවෙන් ගෝලයින්ට යමක් කළ යුත්තේද කළ යුතුව තිබුණාද ඒ සියල්ල මා විසින් කරන ලදී මෙන්න මහණෙනි රුක්මුල් මෙන්න හිස් ගෙවල් දැන් වඩව මහණෙනි පමහ නොවව් පසුවට විපිලිසර නොවව් කියන මේ පාඩයයි ඒ කියන්නේ මේ සූත්‍ර දේශනාව වලට අනින් කරන්නේ බුදු පින්නම් කරන්නේ බුදු පියාණන් වහන්සේ මේ දේශනාව භාවනාමය වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් කියන එකයි. ඉතින් එතනත් අපිට පේනවා බුදු පියාණන් වහන්සේ අන්න අර කියාපු ප්‍රත්‍යක්ෂ ඥාණයට දුන්න තැන. ප්‍රත්‍යක්ෂ ඥාණයමයි වඩා උතුම් හැටියට සැලකුවේ. ඉතින් ඊළඟට අපි මේක ගැන තවත් ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් දැන් මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ කුලමහත් ජීවිතයේ බුද්ධ චර්යාව තුලම 45 අවුරුද්දක් තුල තමන් වහන්සේ දේශනා කළ ධර්මය අහකුලවා දැක්වේ අවසාන අවස්ථාවේදී ප්‍රායෝගික ධර්ම කොටාග රාශියක් හැටියට මම විසින් අභිඥාවෙන් දැනවදාළ යම් තාක් දේශනා ධර්මයක් ඇද්ද කියලා ඊළඟට කියන්නේ මොනවද ඒ ධර්ම සතර සතිපට්ඨාන සතර සම්මප්පදාන සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග කියලා කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයි. බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කළ ධර්ම හැටියට හඳුන්වන්නේ. මේවා ගණන් කර කර ඉන්නත් පුළුවන්. ගණන් කර කර ඉන්න අයට නම් දැන් බොහෝම පහසුකම් තියෙනවා. ඔය පරිගණක යන්ත්‍ර තියෙනවා. එතකොට වන්නර කියාපු අර ගවයින් ගණන අයට දැන් බොහෝම පහසුකම් තියෙනවා. පරිගණක යන්ත්‍රයක් තියෙනවා. ගවයින් ගණන්න වගේ ඔය විදිහට ගණ ගණ ඉන්නත් ඇති. නමුත් පස්ගෝ රස පිළිබඳව තමයි ලොකුම දුර්ලභ බවක් තියෙන දැන් කාලේ. පස්ගෝ රස භුක්ති විඳින අය බොහොම ටික දෙනා. වැඩි හරිය ගෝපල්ලෝ. ඉතින් මෙන්න මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් අර බුදු පියාණන් වහන්සේ අවසාන අවස්ථාවේදී ධර්මය හඳුන්වා වදාළේ සතර සතිපට්ඨාන ආදී හේ ක්‍රියාවට නගලමා ගිනාගත යුතු දේවල් ධර්ම කොටා. ඉතින් ඒ වගේම දැන් මේ බුද්ධ දේශනාවේ කියන අදහසම තමයි අපිට හිතා ගන්න තියෙන්නේ මේ ධර්මය අත්ත වශයෙන් අර දැනුම කියන එක දැන් දැනුම හැටියට එකතු කරගන්න එක හිතට බරක් ඒක. එකතු කරගන්න දෙයක් පමණයි ඒක. නමුත් ප්‍රඥාව අර සීල සමාධි ප්‍රඥා කියලා කියන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුව ගිහිල්ලා ලබා ගන්න ගැඹුරු වැටහීම අර විතර්ක කපා හරින හිත නිහඬ කරන විදිහේ දර්ශනයක්. ඒක තුලින් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එක් අවස්ථාවක උදායි කියන භික්ෂුන් වහන්සේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට තමන් රහත් බව ලැබූ රහත්කව ලැබූ හැටි ප්‍රකාශ කරන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මෙහෙම දේශනා කරා. මේ රූපය මේ රූපයේ හටගැන්ම මේ රූපයේ ගෙවි යාම මේ වේදනාව මේ වේදනාවේ හටගැන්ම මේ වේදනාවේ ගෙවි යාම මේ සංඥාව මේ සංඥාවන්ගේ හට ගැනීම මේ සංඥාන්ගේ ගෙවි යාම මේ සංස්කාර මේ සංස්කාරයන්ගේ හට ගැනීම මේ සංස්කාරයන්ගේ ගෙවි යාම මේ විඥානය මේ විඥානයන්ගේ හැටගැන්ම මේ විඥානයන්ගේ ගෙවි යාම මේ විදිය දේශනා බුදු පියාණන් වහන්සේ මට දේශනා කළාය මම ශූන්‍යාගාරගත පාළුගයකට ගිහිල්ලා මේ පංච උපාදානස්කන්ධයේ උඩු යටි කරු කරමින් මේ හරවල බලලා මම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. එතකොට මේ පරිේශනාගාරවල නෙවෙයි මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ බඹයක් තුල පමණ වූ මේ ශාරීරිය තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක්. ඒකට පරිේශනාගාරය තමයි අන්න අර විවේක ස්ථානය. අර බුදු පියාණන් වහන්සේ පාළු ගෙවල් රුක් මුල් කියලා කිව්වේ ඒකයි. ඒ බඳු ස්ථානයකට ගිහිල්ලා ඒකදී පාවිච්චි කරන උපකරණය මොකක්ද? යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කිරීම. ඒකට නුවණින් මෙනෙහි කිරීම තුලින් සති සම්පජාඤ්ඤය එහෙම උපකාර කරගෙන සතිපට්ඨාන අර කියාපු සතිපට්ඨාන සම්මප්පදාන ආදී ඒවා ක්‍රියාවට නඟමින් තමයි අර උදායි භික්ෂුන් වහන්සේ පංච පාදානස්කන්ධයේ යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය පිළිසිඳ තේරුම් අරගෙන අරහත්ත්වය ලබා ගන්නවා. මොනොත් එතකොට ධර්මයේ පරමාර්ථයට ලං වෙන්න පුළුවන් වෙන්නේ අර ඒ ප්‍රායෝගික මාධ්‍යයෙන් බව අපිට ඒකිනුත් හෙළි වෙනවා. ඊටකොට මේ මෙතන මේ ගාථාවේ කියුණා සම්මප්පජානෝ සුවිමුත්තඥා. එතන ධම්මස්සහෝති අනුධම්මචාරි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අර අපි කලින් සඳහන් කළ ආකාරයට සීල සමාධි ප්‍රඥා කෙටියෙන් කිව්වා. විශේෂයෙන්ම සමාධිමත් හිතකටයි මේ ගැඹුරු ධර්මයේ වැටෙන්නේ. ලෞකික භෞතික දේවල් සමහර විට ඒ තරම් සමාධියක් නැති හිතටත් වැටහෙනවා ඇති. ওই විද්‍යාඥයින් හැම දිනාටම ඒ තරම් අර කෙලෙස් වලින් ඉවත් වුණු පිරිසිදු හිතක් නැහැ. ඒ අයත් යම් යම් හපන්කම් කරනවා. නමුත් මේ තථාගත දේශිත ධර්මය තේරුම් ගන්න නම් සමාධිමත් හිතක් අවශ්‍යයි. මේකටත් අපට හොඳ සාධකයක් ලැබෙනවා ඒ ධර්ම කතාවකින්. සංගාරව කියලා බමුණෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. භවත් ගෞතමයනි මේ තමන්ට තියෙන ගැටලුවක් මේ අහන්නේ. ඇතැම් අවස්ථාවල් වල සත්‍යානා කරලා හොඳට පුරුදු කරගත්තු මන්ත්‍ර පවා වැටහෙන්නේ නැහැ. සත්‍යානා නොකරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තවත් අවස්ථාවල වල සත්‍යානා වශයෙන් පුරුදු නොකරපු දේවලුත් වැටහෙනවා. සත්‍යඥාන කරපු දේවල් ගැන 아무තුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක හිතා ගන්න පුළුවන් ඇති මේ පින්නතුන්ට. ඒ කියන්නේ මේ වුණාට ආපු ගැටලුවක්. සමහර වෙලාවට 아무තුවෙන් කටපාඩම් නොකරපු දේවල් පවා හිටි ගමන් වැටෙනවා. සමහර දේවල් වලට කටපාඩම් කරපු දේවල්වත් වැටෙන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව කියලා අහනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේකට හේතු වශයෙන් දක්වනවා. යඹුලින්. බමුණ මේ යම් අවස්ථාවක සිට දැඩිව නැගී සිටි කාමරාගයෙන් යට වෙලා තිබෙනවා නම් කෙනෙක්ගේ නැගුණා වූ කාමරාගයෙන් හිත මුදා ගැනීමේ ක්‍රමය දන්නේ නැත්නම් එබඳු අවස්ථාවක ඒ තැනත්තාට තමාගේ යහපත පෙනින්නෙත් නැත අනුන්ගේ යහපත පෙනින්නෙත් නැත හොඳට සත්‍යයනා කරලා කටපාඩම් කරලා දරාගත්තු ධර්මයක් මතක් වෙන්නේ නැත ඒ විදිහට කටපාඩම් නොකරපු දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත කියලා ඔන්න ඊළඟ උපමාව දක්වනවා. ඒ උපමාවයි මතක තියාගන්න පහසු වෙන්නේ. ඒ උපමාව එතන ඊටාම පුදුමයි මුදු පියාණන් වහන්සේ දෙන උපමා. ඔන්න යම් දිය පාත්‍රයක් තිබෙනවා, දියතලියක් තිබෙනවා. ඒකට රතු පාට, කහ පාට, නිල් පාට, මදටිය පාට ආදී සායම් මේකට කවලම් කරලා තියෙනවා. ඒ දිය පාත්‍රයේ දැන් ඉස්සර මේ කාලේ වගේ කණ්ණාඩි එහෙම නැහනේ. මූණ බලන්න බොහෝ දෙනා දිය පාත්‍රයේ මූල බැලුවේ. ඉතින් ඒ විදිහට සායම් මිශ්‍ර කරපු වතුර දියතලියකින් කෙනෙක් ඇත්තටි කෙනෙක් ඒකේ තමන්ගේ මූණ බලන්න උත්සාහ කරනවා නම් පේන්නේ නැහැ හරියට පැහැදිලිව පේන්නේ නැහැ. අර සායංගාල කියනවා. අන්න ඒ වගේ රාගසිතෙන් සිත කැළඹුණු අවස්ථාවේ තමන්ගේ යහපත පේන්නේත් නැහැ, අනුන්ගේ යහපත පේන්නේත් නැහැ. ඒ වගේම උගනගත්තු ධර්මයක් අමතක වෙනවා. ඔන්න පළවෙනි උපමාව. ඒ කියන්නේ අර මේ පින්නතුනුත් අහලා තියෙනවා සමාධියට බාධක කාමච්ඡන්ද නීවරණයයි මෙතන බුදු පියාණන් වහන්සේ මෙතන මේ උපමාවෙන් දක්වන්නේ. කාමච්ඡන්දයට යටවන අවස්ථාව. ඊළඟ දෙවෙනි කාරණය දක්වනවා. ඒ වගේම ව්‍යාපාද යම් කිසි කෙනෙක් දැඩි ද්වේෂය හිතේ ඇති වෙනවා නම් ඒකෙන් හිත මුදා ගන්න බැරි තත්ත්වයට තියෙනවා නම් ඒ අවස්ථාවේ තමන්ගේ හවත පේන්නේත් නැහැ අනුන්ගේ හවත පේන්නේත් නැහැ අර ඉගෙන ගියාගත්තු ධර්මයේ වැටෙන්නේත් නැහැ ඒකට ඊළඟට දෙන උපමාව දිය පාත්‍රය ගින්නෙන් රත් වෙලා කැකෑරෙමින් දුන්නගමින් තියෙනවා නම් උමාලේ නගමින් තියෙනවා නම් ඒ බඳු දිය පාත්‍රයක අර විදියට මූණ පේන්නේ නැහැ පැහැදිලිව පේන්නේ නැහැ යථා තත්ත්වය පේන්නේ නැහැ කියන එකයි එතකොට ඒ දෙවෙනි උපමාව ව්‍යාපාදේ. ඊළඟට තුන්වෙනි උපමාව දෙනවා. තීන මිද්ධ කියලා කියන්නේ සිතේ ඇකිලෙන ගතිය, අකර්මණ්‍ය ස්වභාවය. නිදිමත කලස ගති කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. ඒකෙන් තේයට වුණ අවස්ථාවෙත් අර විදිහට තමන්ගේ යහපත පේන්නේ නැහැ, අනුන්ගේ යහපත පේන්නේ නැහැ, ඉගෙන ගියාගත්තු ධර්මයවත් වැටහෙන්නේ නැහැ. ඒකට දෙන උපමාව යම්කිසි දිය පාත්‍රයක දියසෙවිල් බැඳිලා. දියසෙවිල් වලින් ආවරණය වෙලා තියෙනවා. දියසෙල් බැඳීමත් අර ආලසකම හංගවන මේ උපමාවල හැම එකෙම මම ගැඹුරු අර්ථයක් කියන ගැළපෙන බවක් තියෙනවා. ඉතින් ඒ දියසෙල් බැඳුණු වාත්‍රයෙන් මූණ බලන්න යන්න වගේ වැඩක් ඒ අවස්ථාවේ. තීන මිද්දයට යටම අවස්ථාව. ඊළඟට හතරවෙනි කාරණේ දක්වන උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ උද්ධච්ච කියලා කියන්නේ දැන් මේ කාලේ කියන අර්ථයම නෙවෙයි. උද්ධච්ච කියලා කියන්නේ බොහෝ විට නොසන්සුන් භාවය. විශේෂයෙන්ම අනාගතය පිළිබඳව ඇති කරගන්න නොසන්සුන් භාවය. කුක්කුච්ච කියලා කියන්නේ කුකුස කියලා කියන්නේ විපලිසර භාවය ආදී වශයෙන් අතීතයේ යෙදෙන වචනයක් ඒකට පසුතැවිල්ල. කළ නොකළ පසුතැවිලි දේවල් පිළිබඳව ඒවයි නරක දේවල් පිළිබඳව පසුතැවිල්ල. කුකුස. එතකොට උද්ධච්ච කුක්කුච්ච කියන தත්වයට සිතපත් වුණ අවස්ථාවේදී යථා තත්ත්වය පේන්නේ. ඒකට දක්වපු උපමාව යම්කිසි වතුර පාත්‍රයක හුණක තියෙන වෙලාවක ඒක සෙලවෙනවා රැලි නගනවා. එතකොටත් මූණ හරියට පේන්නේ ඒ වගේ අර උද්ධච්ච කුකුච්ච අවස්ථාව, සිතන කැළඹුණු අවස්ථාව. පස්වෙනි අවස්ථාව විචිකිච්ඡාව කියලා කියන්නේ දෙගිඩියාව, සැකය. ඒකට දෙන උපමාව අඳුරේ තියලා තියෙනවා දිය පාත්‍රයක්. ඒ දිය පාත්‍රය මඩ වලින් කැළතිලා මඩ මිශ්‍ර කැළඹුණු අඳුරේ තබාපු දිය පාත්‍රයකින් මූණ බැලුවට පේන්නේ නැහැ. ඒ වගේ තමයි අන්න අර විචිකිච්ඡාව දෙගිඩියාව ඇති වුණු අවස්ථාව. එතකොට බණුවට මන්ත්‍ර වැටෙන්නේ නැත්නම් මේ කියාපු නීවරණ තුලින් බුද්ධ මන්ත්‍රය කොහොමද තේරුම් ගන්නේ? බමුණන්ගේ මන්ත්‍රයවත් වැටහෙන්නේ නැත්නම් මේ නීවරණ වලට යට වුණු අවස්ථාවේ බුද්ධ මන්ත්‍රය කොහොමද නීවරණය තුල ඉඳගෙන කෙනෙක් තේරුම් ගන්න කියන එකයි ඊළඟට අපිට හිතන්න තියෙන්නේ. ඉතින් මේක දේශනා කළ එතනින් නැවැත් වෙන බුදු පියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කළ අර සංගාරෝ බ්‍රාහ්මණයාට බමුණ මෙන්න මේ නීවරණ ධර්මයන් නැති කරන්න නම් බොජ්ජංග ධර්ම හත වැඩි යුතුයි. බොජ්ජංග ධර්ම දැන් මේවා වචන පමණයි. දැන් බොහෝ බෞද්ධයින්ට මේවා ක්‍රියාත්මක කරන්නේ නැති තරමයි. නමුත් බොජ්ජංග ධර්ම කියලා කියන්නේ මේ වචනේ අර්ථය බෝධාය සම්වත්තන්ති. බෝධි කියලා කියන්නේ අවබෝධය. අවබෝධයට උපකාර වෙන අර්ථයෙන් මේ බොජ්ජංග කියලා කියන්නේ. එතකොට හැම බුදු කෙනෙක්ම මතු කරලා දෙන මෙන්න මේ වටිනා ධර්ම තමයි බොජ්ජංග ධර්ම හත. ඒවා හඳුන්වන්නේ ඒවා සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. සති කියලා කියන්නේ සිහියයි. ඒක ඒ සතිය කියලා කියන්නේ එතන සතිපට්ඨාන ආශ්‍රය කරගෙන සතිය දිනු කර ගැනීමයි. ඊළඟට ධම්මවිචය කියලා කියන්නේ ඒ දිනු කරගත්තු සිහිය තුළින් කුසල අකුසල ධර්ම පිළිබඳ අවබෝධය ලබා ගැනීමයි. ඒ කියන්නේ ඒ හිත සිහිය හොඳට මතු කරගත්තු අවස්ථාවල් පේනවා මෙන්න මේ මේ දේවල් මගේ සිතේ සමාධියට බාධකයි මේ මේ දේවල් මේකට උපකාරකයි එතකොට ඒක යම්කිසි වැටහීමක් ඒ තුලින් ඇති කරගන්න පුළුවන්. ධම්මවිචය කියලා කියන්නේ ඒවා ඒ තැන්වල තිබිලා යට යථා විදියෙන් දැනගන්න පුළුවන් ශක්තිය. ඊළඟට දැනගත්තට පස්සේ ඒක අනුව වීරිය යොදනවා. අර අකුසල් ධර්ම ඉවත් කරන්න, කුසල් ධර්ම වඩන්න. අන්න ඊළඟට සති ධම්මවිචය වීරිය. ඒ විදිහට වීර කරගෙන යනකොට අමුතුම විදිහේ ප්‍රීතියක් Tamanට ඇති වෙනවා. ඒක සාර්ථක වෙගෙන යනකොට හිතට ලොකු සතුටක් ඇති වෙනවා. ඊළඟට මේ ප්‍රීතිය තුලින් තමයි පීති පස්සද්දි කියලා කියන්නේ සිත තුළ කායික මානසික වශයෙන් ඇති කරගන්න ඇති වෙන සංසුන් බව. මේ ප්‍රීතිය තුලින් ඇතුළතින් නැති වෙන ප්‍රීතිය තුලින් පස්සද්දි කියලා කියන සංසුන් බවක්. කායේ සිතේ සංසුන් බවක් ඇති වෙනවා. ඒකෙන්ම තමයි සමාධිය එන්නේ. මේක මට සමාධිය ඕන කියලා කිය කියා ඉඳීමක් නෙමෙයි මෙතන. අන්න අර නීවරණ ධර්ම ඉබේටම ඉවත් වෙලා යම් අවස්ථාවක ඇතුළතින් ප්‍රීතිය අර සංසුන් බව ඇවිල්ලා හිත තැන්පත් වෙනවා. හිත ඇවිල්ලා Taman ළඟම ලගිනවා වගේ දෙයක්. පස්සද්දී ඊළඟට තියෙන සමාධිය. අන්න පස්සද්දී අනු සමාධිය. ඒ සමාධිය ලබා ගත්තට පස්සේ ඒක ආරක්ෂා කර ගැනීමට තමයි උපේක්ෂාව තියෙන්නේ. උපේක්ෂාව කියලා කියන්නේ මදහත් බැල්ම. ඒකට උපමාව දක්වන්නේ දැන් අශ්වයින් නොසන්සුන්ව දුවනවා නම් තමයි අර තෝන් ලණුව අදින්න වෙන්නේ. නමුත් ඒ හරියට දුවනවා නම් ඒ හැල්මේ යන්න අරිනවා. අන්න ඒ වගේ උපේක්ෂාව. උපේක්ෂාවෙන් බලා සිටින මධහත් බවින් සමාධිය ආරක්ෂා කර ගැනීම. ඔන්න ඔවා බොජ්ජංග ධර්ම හැටියට දක්වනවා. ඉතින් මේ බොජ්ජංග ධර්ම දියුණු කරන අවස්ථාවේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වෙන්නේ. මේ පිණුතුන් තහල ඇතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ප්‍රකටවම ව්‍යවහාරයේ පවතින්නේ. ඒ ආර්යශ්‍රාංගික මාර්ගයට මූලික පෙළ ගැස්ම එන්නේ ඔන්න ඔය බොජ්ජංග ධර්ම. ඒක බෝධියට උපකාර වෙන නිසා. ඉතින් මේ මෙතෙන්දිම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බුද්ධංග ධර්ම දිනු කරන්න නම් ඊළඟට සතිපට්ඨානය අවශ්‍යයි. සතිපට්ඨානය දිනු කිරීම තුළින් තමයි අර බෝධ්‍යංග ධර්ම දක්වාම යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ දෙකෙන් අර සංඝාරෝ බ්‍රාහ්මණය අන්තිමට බුදු පියාණන් වහන්සේගේ සරණ ගිහිල්ලා ශ්‍රාවකෙක් වුණා. අපිට මේ ඕන කරන ටික අර නීවරණ ධර්ම. එතකොට අපිට පේනවා ධර්මය හරියාකාර වටහා ගන්න නම් මේක තර්ක විතර්ක තුලින් නෙවෙයි ප්‍රත්‍යක්ෂයට නගා ගන්න නම් අන්න අර කියාපු මේ සිත එකඟ කිරීමක් අවශ්‍යයි. සමාධිමත් කිරීමක් අවශ්‍යයි. සමාධිය කියලා කියන්නේ නීවරණ ඉවත් වුණු අවස්ථාව. ඒක ඇතම් කෙනෙකුට අර දීර්ඝ කාලයක් සංසාරයේ දිනු කරගෙන ඇතම් කෙනෙකුට ඒ කියන නීවරණයන්ගෙන් සිත මුලා ගැනීම ධර්මයක් අසන කොටත් පුළුවන්. ධර්මයක් අසන කොටත් බැරි කමක් නැහැ. ඒක කලාතුරකින් වෙන දෙයක්. හැම කෙනෙක්ම හිතන්නේ නරකයි ඒක නිසා දැන් මේ කාලේ දැන් මාගේ අර කියාපු උගතුන්ගේ අදහසක් තියෙනවා ධර්මයක් ඇසීම් පමණකින් මේ ඔක්කොම සිද්ධ වෙනවා කියලා කලාතුරකින් වෙන දෙයක් අසන කොටත් ඒ සමහර කිට ඒකට හරියාකාරයෙන් ඒකට කන් දෙනව නම් අර මුළු හිතම යොදලා සහිත සමාධිමත් වෙලා නීවරණ ඉවත් වෙලා ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබා ගන්න බැරි කමක් නැහැ ඒ වගේම ධර්මයේ දේශනා කරන කෙනෙක් පවා ඒක හරියාකාරයකට හිතිය දාගෙන දේශනා කරනකොට අනුන්ට සූදානම් කළ ආහාරය තමනුත් අනුභව කරන්න වගේ ඒක තුලින් අන අර ප්‍රත්‍යක්ෂය ලබාගත්තු අවස්ථාවල් සඳහන් වෙනවා. ධර්ම දේශනා කරන විට තවත් සමහර විට ධර්මය මෙනෙහි කරන විට සත්‍යයනා කරන විට තම කෙනෙකුට ධර්මය අවබෝධ වෙනවා. අන්තිම වශයෙන් දක්වන්නේ යම් කිසි කර්මස්ථානයක් භාවනා මාත්‍රිකාවක් නිරන්තරයෙන් මෙනෙහි කරලා භාවනා මේ වශයෙන් ක්‍රමානුකූලව වඩනකොට අර අවබෝධය එනවා. ඉතින් Taman හිතාගන්න නරකයි Taman අර දුර්ලභ ගණයට අයිති කියලා බුදු පියාණන් වහන්සේ සාමාන්‍යයෙන් දක්වා වදාළ සතිපට්ඨාන ඉඳලාම යන්න වෙනවා. සතර සතිපට්ඨානය කියලා කියන්නේ මේ පින්නතුන් කොටිකුත් අහලා ඇති කය අනුව බැලීම, වේදනාවන් අනුව බැලීම, සිත අනුව බැලීම, ධර්මයන් අනුව බැලීම කියලා හිතන දක්වන්නේ. ඒ අනුව බැලීම කියලා කියන්නේ අර මමයේ මාගේ කියන හැඟීමෙන් වෙන් වෙලා යථා තත්ත්වය ප්‍රකට වෙන අන්දමින් යෝනිසෝ මනසිකාරයන් නුවණින් ඒක අවබෝධ කර ගැනීම. ඒකට උපකාර වෙන්නේ සතියයි සම්පජඤ්ඤයයි. සතිය කියලා කියන්නේ සිහිය ධර්මයන්ගේ ධර්මය දැන් ඔය සතිපට්ඨානය තුල තියෙන්නේ ඒකට අරමුණු. කය, වේදනාව, සිත, සිතට එන සිතිවිලි මේවා තමා තුල තිබෙන දේවල්. මේවා අරමුණු කර ගැනීමයි. ඒකට සතිය යෙදීම. ඊළඟට සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒ දැනුවත් බව. ඒ සීයත් එක්කම යන්න ඕනේ දැනුවත් බව. ඒක බොහෝ විට හඳුන්වන්නේ දැන් ඔය ඉරියව් පැවැත්වීම පිළිබඳ සතිපට්ඨානයේ කොටස් දැක්වෙනවා. දැන් සාමාන්‍ය ජීවිතයේදී එදිනදා ජීවිතයේදී කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාස කරන බවවත් වැටහෙන්නේ නැහැ. නමුත් ආනාපාන සතිය කියලා කියන්නේ අන්න සිහිය පිහිටුවනවා ඒ හුස්ම ඉහළ පහළ යාම. ඒක ඊටාම දුර්ලභ දුෂ්කර දෙයක් හැටියට සාමාන්‍ය ලෝකයට වැටහෙන්නේ මොකද? අන්න අර කියාපු විතර්ක බහුල ජීවිතයක් මැඩයි ජීවිතයක් උයි ගෙවන්නේ. එතකොට විතර්ක අනිකුත් කටයුතු වලට නැදී වුණාම අර හුස්ම ගන්න බවවත් දැනෙන්නේ නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒක දක්වනවා මේ ආස්වාස ප්‍රස්වාසය තුල සිහිය පිහිටුවීම. ඒක තුලින් බුද්ධත්වයට කරාම යන්න පුළුවන්. මොකද මේ ආස්වාස ප්‍රස්වාසය තුලම තිබෙනවා ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මේ ආස්වාස ප්‍රස්වාසය තුලම තිබෙනවා. ගත්තු ආස්වාසයක් ප්‍රස්වාසයකින් කෙලවර වෙනවා. එතකොට ඒකක්ම හරියට අර කවයක පළු දෙකක් වගේ හිස් කිරීමකුත් පිරවීමකුත් කියන ඒ ක්‍රියාවලියක් විතරයි මෙතන තිබෙන්නේ. ඒකට අපි මමයේ මාගේ කියලා ආරෝපණයක් විදියට හිතීමක් ආත්මාත්මීය වශයෙන් හිතීමක් නිසායි මේ මම හුස්ම ගන්නවා කියලා කියන්නේ. ඒක යම් අවස්ථාවක ප්‍රඥාවෙන් අවබෝධය වෙනවා. සතිය මේ ආස්වාද ප්‍රසවාසයේ දෙදු කෙනෙකුට. එකයි ආස්වාද ප්‍රසආනාපාන සතිය භාවනාවක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ න්‍යායමයි අනිත් ඒවායි තියෙන්නේ. ඉරියව් පැවැත්වීම දැන් සතිපට්ඨාන සූත්‍රයේ ක්‍රමානුකූලව තියෙන මේ පින්න තුන අහලත් ඇති, දන්නවා කියවලත් ඇති සමහර විට ආස්වාද ප්‍රස්වාස ඊළඟට ඉරියව් පැවැත්වීම යාමි සිටින් හිඳින් ගමන හිත ගැනීම හිඳ ගැනීම සයනය කිරීම කියන මෙන්න මේ රෝධ හතරක් වගේ මේක. මේ ඉරියව් හතර රෝධ හතරක්. අපේ ජීවිතය ගෙවෙන්නේ මේ රෝධ හතර තුල. මේවා මේ රවුමේ තරක වෙනවා. ඉතගෙන ඉඳලා ඉඳ ගන්නවා. ඊළඟට හාන්සි වෙනවා. ඊළඟට නැගිටිනවා. ඊළඟට ඇවිදිනවා. මේක තුල තියෙන්නේ අර වගේම චක්‍රයක්. ඒකත් අවබෝධ වෙන අවස්ථාවක් තිබෙනවා. මේවාට හරියට සතිය යොදනවා නම් තේරෙනවා මෙතන යන කෙනෙක් නැහැ. මෙන්න මේ ක්‍රියාවලියක් විතරයි කියන්නේ. මේ රූපඩයක් ඒ අතට මේ අතට ගමන් කරනවා වගේ දෙයක් කියලා. යම් කිසි අප්‍රත්‍යක්ෂ අවබෝධයක් වෙනවා. ඊටත් වඩා ගැඹුරට යන එකක් තමයි ඒකයි හෙත් වශයෙන් සම්පජඤ්ඤ කොටස කියලා හඳුන්වන්නේ. අර ඉරියව් පැවැත්වීම වඩා සියුම් මන්දමින් දක්වනවා. ඒ කියන්නේ කොයිතරම් සියුම්ද කියතොත් ඉදිරිය බැලීම ආපස්සට දැන් යමක් දේශ බැලීම සහ ඉවත බැලීම. ඒක ඊටාම ශීඝ්‍රයෙන් වෙන දෙයක්. යමක් දිහා බලනවා ඊළඟට ඉවත බලනවා. ඒක තමන් කරන බවවත් දන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේ. නමුත් ඒකත් සිහියෙන් කරන්න පුරුදු වෙනවා. යමක් දේශ බැලීම ඉවත බැලීම. ඊළඟට ඒ වගේම එහෙම නැත්නම් ඉදිරියට යාම ආපසු වීම. ඉදිරියට යාම ආපසු වීම. ඊළඟට යමක් දේශ බැලීම ඉවත බැලීම. ඊළඟට දිගු කිරීම නැවීම කියන මෙන්න මේ ක්‍රියාවලිය. මේ ශරීරයේ අංගපසංග පිළිබඳව ශරීරය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇති ඒ ඉරියව් පැවැත්වීම සියුම් ඉරියව් පැවැත්. ඒක තුල සිත යොදනකොට අන්න අර සම්පජඤ්ඤ කියලා කියන දැනුවත්කම දියුණු වෙනවා. ඒ කියන්නේ දැනුවත්කම කියලා කියන්නේ ඇත්ත වශයෙන් වර්තමානයේ ජීවත් වීමයි. අරතරම් සියුම් මන්දමට යනකොට යමක් දෙස බලන අවස්ථාවක් අඳුරනවා. සීයෙන් දැනගන්නවා. ඒ වගේම ඉවත බලන අවස්ථාවක් දැනගන්නවා. ඒක වර්තමානයේ ජීවත් වීම වගේ. එතකොට අතීතයට අනාගතයට පණින්න වෙලාවක් නැහැ. ඒ තරම් සියුම් මන්දමින් යනකොට තමයි උන්න ක්‍රමක්‍රමයෙන් තේරෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. මේ විදිහට සම්පජඤ්ඤය පිළිබඳව ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට තවත් ඒකටම උපකාර වෙන කොටස් තියෙනවා. දැන් ඔය ශරීරයේ තියෙන දෙතිස් කුණප කොටස ගැන මේ පින්න තුන් අහලා තියෙනවා. ඒකත් අර බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ දෙකොණ ඇරුණු මල්ලකට හැල් වී මෑමුම් ආදී ධාන්‍ය දමාපු මල්ලක්. මල්ල දෙකොණ ඇරලා නම් ඒක ඇත්ත වශයෙන් මල්ලකුත් නෙවෙයි. එතකොට මේ ශරීරය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒකයි. මේ දෙකොණ ඇරුණු මල්ලටයි මේ අපි මේ මගේ ශරීරයයි කියලා කියන්නේ. ඒ අවබෝධය යම් අවස්ථාවක ඇති වෙන ආකාරයට මේ හිත පවත්වන්න ඕන මේ ශරීරයේ කොටස් පිළිබඳව. ඒ විදිහට තමයි ඊළඟට ඒකම පිළිකුල් භාවයක් වැටහෙනවා. ඊළඟට මේකේ තියෙන ධාතු හතර, පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. මේවා අර ඝන බව, එහෙම නැත්නම් තද බව, දියාරු බව උණුසුම් බව ආදී වශයෙන් Tamanට දැනෙන එතන තමයි අවබෝධය තියෙන්නේ අවබෝධය තුළින් මේ ශරීරයේ තිබෙන ඒ වගේම ශරීරයේ ධාතු හතරට අදාළ කොටස් මෙනෙහි කිරීමෙන් මේක ධාතු හතරක එකතුවක් පමණයි. එතෙන්දී උපමා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ගව ඝාතකේ ගවයෙක් මරලා කොටස් කරාට පස්සේ අර ගවයයි කියලා තිබුණු සංඥාව එතෙන්දී නෑ. මේ ගව ඝාතනයට අනුබල දුන්නා කියලා ගන්න නරකයි. ඒ උපමාවෙන් ඇතම් කෙනෙක් එහෙමත් ගන්න බැරි නෑ. මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ගවයන් මරණ කෙනාට පවා ගවයින් කොටස් කරලා එතන ගොඩ ගැහුවාට පස්සේ එතන ගවයයි කියන හැඟීම නෑ. ඒ වගේ අපටත් හිතන්න තියෙන්නේ මේක ධාතු හතර පිළිබඳව හිත පවත්නකොට යම් අවස්ථාවක තේරෙනවා මේක ධාතු හතරක ගොඩ ගැහිල්ලක් පමණයි. එතන මමෙක් නෑ කියන. ඒ අවබෝධය කරා යන්න ඒ උපමාව දක්වලා තියෙන්නේ. ඒ ධාතු මානසිකාරය. ඊළඟට ඊටත් එහාට යනවා ඒක මිය ගිය කෙනෙකුගේ ශරීරයක් උපමා කරගෙන එතෙන් දක්වන්නේ එතන උපමාව නෙවෙයි එතන නිදර්ශන හැටියට හිතට එක්ව මවා ගන්නවා එහෙම නැත්නම් ඇත්ත වශයෙන් Tamanට ඒවා දැකීමට අවස්ථාවක් ලැබුණා නම් ඒක උපකාර කර ගන්නවා මිය ගිය කෙනෙක් දින ගණනක් දෙතුන් දිනක් මිය ගිහිල්ලා ඉදිමිලා නිල් වෙලා පණුවන් ගැසූ තිරුවක් ඊළඟට ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් අනිකුත් සතුන් පාදවන තිරුවක් නහර වලින් ඉවත් වුණු ඇට ගොඩක් අන්තිමට ඔහොමම ගිහිල්ලා ඇට කුඩු වෙලා ඇට තනිකර ඇට සුළු භවයටපත් වුණු ඇට ගොඩක් දක්වාම බුදු පියාණන් වහන්සේ හිත යොදන්න ඉඩ දීලා තියෙනවා. ඒක තුලින් තේරුම් ගන්නේ මේතෙන්ට කවලා පොවලා සාත්තු කරන මේ ශරීර කූඩුවට යන කල දසාව. ඒක අපි අර හිතට නගා ගන්න උපමාවක් එහෙම නැත්නම් දැකපු දෙයක් ආශ්‍රයෙන් හිත නගාගෙන ඒක Tamanට ආරෝපණය කරගන්නවා. ඒ කය යම්සේද මේ කයත් එසේම යථා ඉදං තථා ඒතං යථා ඒතං තථා ඉදං අධ්‍යාත්තං ච බහිද්ධාච කායේ ඡන්දං විරාජය කියලා විදිහට දක්වනවා. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රය තුල තිබෙන්නේ සමාගයේ කයත්, අනුන්ගේ කයත්, සමාගයේ වේදනාවත්, අනුන්ගේ වේදනාවලුත් මේ හැම එකක්ම උපකාර කරගෙන විශ්ව සාධාරණ ධර්මතාවක් හැටියට මේ ශරීරය තුල තිබෙන අනිත්‍ය දුක්ඛ නාම ත්‍රිලක්ෂණය වටහා ගැනීමයි. ඒක අධ්‍යත්ත බහිද්දා. ඇතුළත සහ පිටත බොහෝ විට සතිපට්ඨාන සූත්‍රය ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනකොට කියනවා තුන් ආකාරයකින් මේ සතිපට්ඨානය වඩන්න. අජ්ජත් බහිද්ධා සහ අජ්ජත් බහිද්ධා දෙක එකතු කරලා. ඒ කියන්නේ ඇතුළත පිටත සහ ඇතුළත පිටත දෙක එකතු කරලා. ඇතුළත පිටත කියලා කියන්නේ අන්න අර දැන් අපි සාමාන්‍යයෙන් තමා අනුන් කියලා යොදනවා. ඒ අදහස වඩාත් පිරිසිදුව කියන්නේ ඇතුළත සහ පිටත. අපිට යම් යම් දේවල් අපේ ඇතුළත තියෙන දේවල් හැටියට වැටහෙනවා. අනිත් ඒවා බාහිර දේවල්. බාහිර දේවල් ආශ්‍රය කරගෙන අපිට ඒවා ආරෝපණය කරලා තේරුම් ගන්න පුළුවන් අපේ කයත් මේ වගේ කියන එක. ඒකටයි කියන්නේ අර යථායිදං තථායේතං තථායේතං තථායිදං මේ කය යම්සේද ඒ කයත් එසේමය. ඒ කය යම්සේද මේ කයත් එසේමය කියලා ශරීර දෙක පිළිබඳවම ඇති ඇලුම් ඉවත් කිරීම එතන පරමාර්ථය. ඇතම් කෙනෙකුට මේ කය මෙහෙම වුණත් අනිත් කය නම් එහෙම නෑ කියලා හිතෙන්න පුළුවන්. ඒක මේ පින්නතුන් සමානට හිතෙන ඒ තේරුම් ගන්න පුළුවන්. මේ තමන්ගේ ශරීරයේ මේ මේ විදිහට ලෙඩ රෝග ආදී හැදෙන එකක් නොත් තමන් කැමති අහවලාගේ ශරීරයේ ඒ විදිහ දෙයක් නෙවෙයි මේක ඉම්පිටිම වාතු කරපු විලිමයක් වගේ දෙයක් කවදාවත් මේක විනාශ වෙන්නේ නැහැ කියන ඒ හැඟීමයි සාමාන්‍යයෙන් දර්ශනය තුලින් කෙනෙක් ඇති කරගන්නේ. නමුත් යම් අවස්ථාවක ඇතම් කෙනෙකුට අන්න අර කේමා තෙරණිය ගැන කිව්වා වගේ තමන්ගේ රූප සම්පත්තිය ගැන වැඩියෙන් අල්ම ඇති කෙනාට අනුන්ගේ ශරීරයෙන් පටන්ගෙන විපස්සනා වඩන්න පුළුවන්. එතකොට බුදු පියාණන් වහන්සේ ඉඩ දීලා තියෙනවා ඇතැම් විට තමන්ගේ ශරීරයෙන් පටන්ගෙන අනුන්ගේ ශරීරයෙන් කෙලවරණ කරන විදිහට විපස්සනාව සම්පූර්ණ කරන්න. එහෙම නැත්නම් අනුන්ගේ ශරීරයකින් පටන්ගෙන තමන්ගේ ශරීරයට ආරෝපණය කරනවා. ඒ කොයි පැත්තෙන් ගියත් විශ්ව සාධාරණ, ਸਰව සාධාරණ ධර්මතාවක් හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වටහා ගැනීමයි. ඒකෙන් කෙරෙන්නේ ඒ ටික තමයි අන්නතන කිව්වේ අනුපාදියානෝ ඉදවා උරංවා. මෙතන අල්ලන්නෙත් නෑ, එතන අල්ලන්නෙත්. ඒ මෙතන අල්ලන්නෙත් නෑ, එතන අල්ලන්නෙත් නෑ කියන එක ඇතම් තැනට අපි දක්වනවා මෙලෝ පරලෝ වශයෙන්. දැන් මෙතන අල්ලගෙන ඉන්න කෙනා තමයි එතන අල්ලන්නේ. මරණ අවස්ථාවේ. මෙතන අල්ලගෙන තියෙන ගැම්මම තමයි මෙතන අතහරින්න වෙනවා කියලා කියනකොට එතන කියලා අල්ලගන්නේ. එතකොට ඒකම එදිනදා ජීවිතේ ක්‍රියාත්මක වෙනවා මේ සලායතනය තුලින්. සලායතනය කියලා කියන්නේ පින්වත්නි මෙන්න මේ ඇස කන නාසය දිවකය ශරීරය දිවකය මන කියලා කියන ඒවා ඒවාට අදාළ අරමුණුත් එක්ක ගත්තාම ඒවා එක එකට තියෙන ඇසයි රූපයයි අතර චක්කු ආයතනය කියලා එකක් තියෙනවා. එතන වැඩ කොටාසයක් කෙරෙනවා. ආයතනත් ආයතනය කියලා කියන්නේ වැඩ යම් කිසි වැඩ කොටාසයක් කෙරෙන තැන. ඇසත් රූපයත් ආශ්‍රය කරගෙන යම් කිසි වැඩ කොටාසයක් කෙරෙනවා. කනත් ශබ්දයක් උපකාර කරගෙන යම් කිසි වැඩ කොටාසයක් කෙරෙනවා. ඒක සෝත ආයතනය. උහුම උහම කියලා අන්තිමට මන ආයතනය දක්වාම එනවා. ඇස කන නාසය දිවකය මන. මන ආයතනයට තියෙන්නේ මනසයි හිතයි. මනසයි හිතවිල්ලයි. හිතයි හිතවිල්ලයි අතරේ තියෙනවා ඊටාම සියුම් විදියේ සම්බන්ධයක්. ඔය ආයතන වල මෙතනත් එතනත් කියලා අජ්ජත් පහිද්දා වශයෙන් ගන්න. මෙතනත් එතනත් කියලා කියන දෙකොණන පිළිබඳවම තිබෙන ඇල්ම ඉවත් කරන්න වෙනවා. එක අවස්ථාවක මහා කොට්ටිත කියන ස්වාමීන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. මේ ඇහැද ඇහැට රූපයන් සංයෝජනයක් සංයෝජන කියලා කියන්නේ හැකිල්ල බන්ධනය. ඇහැට රූපයන්ද බන්ධනය වෙන්නේ රූපයන්ට ඇහැද බන්ධනය වෙන්නේ. දිවට රසයන්ද බන්ධනය වෙන්නේ රසයන්ට දිවද බන්ධනය වෙන්නේ. හිතට හිතවිලිද මන්දනේ වෙන්නේ හිතවිලි වලට හිතද මන්දනේ වෙන්නේ එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා උපමාවකින් වෙන්නුම් කරන්නේ ඔන්න දැන් කළු ගොනෙක් සුදු ගොනෙක් එක්ක එකම යොතකින් එකම කඹයකින් බැඳලා ඉන්නවා නැත්නම් රහණකින් බැඳලා ඉන්නකොට කළු ගොනයි සුදු ගොනයි යම් කිසි කෙනෙක් කියනවා නම් කළු ගොනාට සුදු ගොනා බන්ධනයක් එහෙම නැත්නම් සුදු ගොනාට කළු ගොනා බන්ධනයක් කියලා කිව්වහම ඒ දෙන්නගේ ඒක මොකක්ද ඒක හරි කියමනක්ද එතකොට අර ස්වාමීන් වහන්සේ කියනෝ නෑ. ඇත්ත වශයෙන් தත්ත්වය මොකද්ද? කළු ගුණාට සුදු ගුණා බන්ධනයක් නෙවෙයි. සුදු ගුණාට කළු ගුණා බන්ධනයක් නෙවෙයි. ඒ දෙන්නම බැඳලා ඉන්න හැකිල්ලයි එතන බන්ධනය. අන්නේ හැකිල්ලට සරියුත් ස්වාමීන් වහන්සේ උපමා කරන්නේ චන්දරාග කියලා. චන්දරාග කියලා කියන්නේ ඇල්ම. තණ්හා රාගය කියන එක චන්දරාගය. කැමැත්ත ඇල්ම. එතකොට ඇහැට රූපයන් බාධකයක් නෙවෙයි. රූපයන්ට ඇහත් බාධකයක් නෙවෙයි. ඒ දෙක අතර දැති කරගන්න ඇල්මටයි, ඡන්ද රාගයටයි එතනයි මේ හොරේ තියෙන්නේ. ඒක තුලයි සංසාරේ පැවතින්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ කියන්නේ ඇහැ අන්ධ කරගන්නවත් නෙවෙයි. ලෝකේ තියෙන තරම් ලස්සන රූප විනිවිද කර කර යන්නත් නෙවෙයි. විමුක්තිය තියෙන්නේ තමා තුළම ඇති වෙන මේ දෙක පිළිබඳව ඇල්ම නැති කරගැනීම. එතකොට ඒ ඇල්ම නැති කර ගැනීමේ මාර්ගය තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒකටයි මේක විරාග මාර්ගයක් කියලා කියන්නේ. ඒකාන්ත නිර්වි ඒකාන්ත නිබ්බිදා විරාගාය නිරෝධාය ආදී වශයෙන් දක්වන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන ප්‍රතිපදාව එම් පිටින්ම මෙන්න මේ කලකිරීම සසර කලකිරීම මේ වචනය සමහර විට මේ කාලේ එච්චර ප්‍රියමනාප වචනයක් නොවෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ සසර කලකිරීම ඇති කර ගැනීමටයි එක්කොටිම කියතොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය තුලින් කරන්නේ ඒකයි. මේ ඇහත් අනිත්‍යයි රූපයනුත් අනිත්‍යයි. ඇහත් දුකක්. ඇස් රෝගියක් ආවට පස්සේ විතරක් නෙවෙයි ඒක තේරෙන්නේ. රූපයනුත් දුකක්. ඇහත් අනාත්මයි. මම මේ මාගේ කියලා කියන්න බෑ. මේ අපිට මේ උපැස් යුවලක් කියලා එකක් දාන්න වෙලා තියෙන මදි කැම නිසානේ. අපේ ඇස් වලට හරියට පේනවනම් අපි උපැස් කියලා තවත් එකක් එකතු කරගන්නවා මහ කරදරයක්. ඉතින් ඒක තුලත් අපිට මේ අනාත්ම ස්වභාවය පේන්නේ. ඉතින් ওই විදිහට ඇහත් අනිත්‍යයි, ඇහත් දුකක්, ඇහත් අනාත්මයි. රූපයනුත් එහෙමයි. ඉතින් ඒ විදිහට තේරුම් ගත්ත අවස්ථාවේ අන්න අර කියාපු මැද බන්ධනය ටිකෙන් ටික ලිහින චන්දරාගය නිහින මොකද්ද මේකේ ඇති ඇල්ම කොච්චර කාලත් මේක තියාගන්න පුළුවන්ද ඒ විදිහටම තමයි අනිත් කියාපු දිවත් රසයත් අනිත් දේව පිළිබඳවත් හිතා ගන්න පුළුවන් මේ පින්නතුන්ට ගැඹුරුම හරිය තමයි හිතත් හිතෙවිල්ල හිතවිල්ල කියන එකත් හිතෙන්ම මවා ගන්න එකක් අන්න එතනමයි ගැඹුරු කාරණේ තියෙන්නේ. ඒක තමයි ඇත්ත වශයෙන් භාවනාමය වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අනේ දැන් මේ කාලේ බොහෝ දෙනා කියනවා ඇහෙනවා විඥානයත් අපට පුළුවන් විද්‍යාත්මක වශයෙන් භෞතික විද්‍යාව වශයෙන් තේරුම් ගන්න කියලා පර්යේෂණ වලින් පර්යේෂණාගාර වලින් අර උදායි හාමුදුරුවන්ගේ පර්යේෂණාගාරය උනේ ශූන්‍යාගාරය. නමුත් දැන් බොහෝ දෙනා විඥාණය පවා අර භෞතික විදියට තේරුම් ගන්න උත්සාහ කරනවා. රූපය තේරුම් ගන්නේ නැතුව වේදනාව තේරුම් ගන්නේ නැතුව සංඥාව තේරුම් ගන්නේ නැතුව සංස්කාර තේරුම් ගන්නේ නැතුව විඥාණය කොහොම තේරුම් ගන්නද? විඥාණය තමයි මායාව ගැඹුරු මේක. නමුත් ඒක තේරුම් ගන්න ඉංගිය තියන්නේ ඔතන. ඇහ හිතත් හිතට එන හිතවිල්ල. මේ හිතවිල්ල කියන එකත් අපිම හදාගත්තු දෙයක් බව වැටහුණු අවස්ථාවේ මේ අන්තිම පුරුක ගැලවිලා යන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මනෝ පුබ්බංගමා ධම්මා කිව්වේ. හිතයි පෙරටු වෙන්නේ. හිත පෙරටු වෙලයි මේ හිතවිල්ල හදාගන්නේ. අපේ රුචි අරුචිකම් අනුව දැන් අපි යම් කිසි කෙනෙක් හිතවිල්ලක නිමග්න වෙලා ඉන්නවා, බැහැලා ඉන්නවා. ඒක මොකක් ගැනද මේ හිතන්නේ? මේ දිවාරය නැතුව හිතන්නේ. ඊළාට සමාජයට බොහොම අමාරුවෙන් කියන්න පුළුවන් මෙන්න මේ මම මේ අහවලා ගැන හිත ඉඳගෙන හවල් දේ ගැන හිතෙන්න. ඉතින් අපි කියන්න පුළුවන් තමයි අවකත් හිතන්න තියද්ද ඕක අපට ඒක දෙයක් නුනත් එයාට ඒක දෙයක්. අර චන්දරාගය නිසා. අන්න එතකොට ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ අපේ හිත තුලින්මයි මේ දේවල් හැදෙන්නේ. ඒක ඊටාම සියුම් කාරණයක් භාවනාමය වශයෙන් යම්කිසි අවස්ථාවක තේරුම් ගත යුත්තක් විදර්ශනාවේ ගැඹුරුම අවස්ථාවකදී අන්න ඒක තේරුණු අවස්ථාවේ තමයි එහෙන් පිටින්ම මේ බන්ධනය කැඩිලා යන්නේ. හිතත් හිතවිල්ලත් අර කියාපු මේ හිතට දොස් කියන්න දෙයක් මනසක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ඒ දෙක තුල තියෙන ඇල්ම චන්දරාගය නැති වුණ අවස්ථාවේ මේක තේරෙනවා මෙතන විමුක්තිය එතනින් විමුක්තිය අන්න ඒකයි අනුපාදියානෝ ඉදවා උරම්මා කිව්වේ මෙතන අල්ලන්නෙත් නෑ එතන අල්ලන්නෙත් නෑ මෙලොව අල්ලන්නෙත් නෑ එලොව අල්ලන්නෙත් නෑ මේ පංචස්කන්ධය අල්ලන්නෙත් නෑ අර පංචස්කන්ධය අල්ලන්නෙත් නෑ මේ ආධ්‍යාත්මික ආයතනය අල්ලන්නෙත් නෑ බාහිර ආයතනය අල්ලන්නෙත් නෑ අන්නේ බඳු තත්වයට ගිය කෙනා තමයි අර කියාපු අර සියලු සංසාර බන්ධන වලින් අර කියාපු යෝග වලින් ඕඝ වලින් මිදිලා උතුම් අමා මහ නිවන් ලබා ගන්න. ඒකට අපි මේ කෙටියෙන් මේ සුළු වේලාව තුළ අර බුදු පියාණන් වහන්සේ වදාළේ අර කියාපු ගාථා දෙකෙන් පෙන්වු කරන ගෝපල්ලකුගේ ප්‍රතිපත්තිය අතහැරලා අන්න ගවයින්ගෙන් පස්කෝ රස භුක්ති විඳින ස්වාමියාගේ ඒ தත්ත්වය ඒක උසස් හැටියට ශ්‍රේෂ්ඨ හැටියට සලකලා මේ පින්න තුනත් Tamanගේ ඒ සුළු මට්ටමින් හරි උත්සාහයක් කළා සීල සමාධි ප්‍රඥා මේ ඒ සඳහා යද දවසේ ගෙවුනේ. ඒ විදිහට මේ සීල ප්‍රතිපදාවෙන් සුළු දෙන්න කළ යුතු බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මේ ආරම්භයේ ඉඳලම යන්න ඕන ආදි කියලා කියන්නේ සීලය. සීලයේ ඉඳලම සීලය ඊළඟට සමාධිය ප්‍රඥාව මේ විදිහට මේ ක්‍රමානුකූලව අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ ප්‍රතිපදා කියලා කියන ආකාරයට අනුපූර්ව අනුපිළිවෙලින් ගිය ශික්ෂණයක් ප්‍රතිපදාවක් ක්‍රියාදාමයක් තුලිනුයි විමුක්තිය කරා ලං වෙන්න පුළුවන් මේකට පණින්න බෑ ඊට උඩින් එක ඇවිල්ලා පණින්න බෑ ක්‍රමානුකූලව යා යුතු ගමනක් ඒක බුද්ධ වචනය අනුව අන්නර කියාපු නීවරණ ධර්මයන් ඉවත් කරගෙන බුද්ධංග ධර්මයන් දිනු කරගෙන සතර සතිපට්ඨානය වඩලා යම් කිසි අවස්ථාවක සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් ඒ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් වූ එතෙරට උතුම් වූ නිවනට යාමට මේ අද දිනේ ධර්ම ශ්‍රවණයත් ඒකාන්තයෙන් උපනිෂ්ඨ වේවා කියන ප්‍රාර්ථනා කරගෙන මෙතික් මේ අපි ධර්ම දේශනාව වශයෙන් ධර්ම ශ්‍රවණියම වශයෙන් රැස් කරගත් පුණ්‍ය සම්භාරය මේ විශ්වයේ අවීචයේ සිට අකමිටා දක්වා යම් තාක් සත්වයන් සිටිනවන් දෙවි බඹුන් ඇතුළු අපේ ඥාතීන් ඇතුළු හැම කෙනෙක්මත් මේ කුසල ශක්තිය අනුමෝදන් වී තමන්ගන්ගේ ප්‍රාර්ථනීය බෝධිගිනුතුමා මාමා නිවන් සාක්ෂාත් කරගනිත්වා ඉතින් අපට මෙන්න මේ උපකාර කරගෙන මේ ධර්ම ශ්‍රවණය උපකාර කරගෙන භාවනා මාර්ගය යම් හැකියතාක් ඉක්මනින් මේ මාර්ගඵල ප්‍රතිවේදී කරගන්න ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනා කරගන්න. දැන් මේ ධාතා කියලා දෙන්න ඉතාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිत्वा උච්ඡන්තු අනතං පදං ආපාදට්ඨාති කුම්මට්ඨා දේවානා ගාමනිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාති කුම්මට්ඨා දේවානා ගාමනිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආපාසට්ඨාති කුම්මට්ඨා දේවානා ගාමනිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සංසදා දුක්ඛපත්තා චනි දුක්ඛා භයප්පත්තා සෝකපත්තා චනි සෝකා හුන්තු සම්පි දුක්ඛපත්තා චනි දුක්ඛා භයප්පත්තා චනි භයා සෝකපත්තා චනි සෝකා හුන්තු සම්පේ විපාමිනෝ දුක්ඛපත්තා චනි දුක්ඛා භයප්පත්තා චනි භයා සෝකපත්තා චනි සෝකා හුන්තු සම්පේ විපාමිනෝ අභිඥා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉන්නා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉන්නා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝාන භාවේන සදා සොත්ති බවන්තු තේ අදුවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිච්ඡේ අතෝ නිබ්බාන සම්පත්තිනාතේ සංචතු පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න